සිටින ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවචර පිළිපෙන් අවසරයි අපි පසුගිය වාරේ මේ ධර්ම දේශනා මාලාවේ විශේෂයෙන්ම සාකච්ඡා කරන්න යෙදුනේ යෝගාවචර යොකු විසින් දිනු කරගත යුතු පංච ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දිනු පාවුණු කර ගන්නට දිනු කර ගන්නට අවශ්‍ය කරන ක්‍රම වේදී පිළිබඳව ඒක නවහාකාරයේ ඉන්ද්‍රියානි තික්ඛානි භවಂತಿ කියන මේ පාඩයට අනුව ආකාර නවයකින් යෝගාවචරය තමන්ගේ සද්ධාවය වීර්යය සතියය සමාධිය ප්‍රඥාව කියන මේ ඉන්ද්‍රිය ධර්මයේ දියුණු බාටපත් කර ගන්න. ඒකේ පසුගිය වාරයේදී අපි සාමාන්‍ය අදහස් අනුව මේ බොද්ධංග ධර්මයේ සමබර කිරීම පිළිබඳව මාතෘකා ඉදිරිපත් කරගන්න යෙදුණා. අවස්ථාවේ හැටියට මේ බොද්ධංග ධර්මයේ ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට නැත්නම් දෙකකට වෙන් කරලා මේ ඉන්දිය ධර්ම දියුණු කිරීම විශේෂයි භාවනා වෙයි යෙදෙන යෝගාවචරය මේ එක එක කට්ටලය එක එක අවස්ථාවේ පාවිච්චි කරන ආකාරය පිළිබඳව අපි කෙටි විස්තරයක් ගිය සාකච්ඡාවේ නැත්නම් ධර්ම දේශනාවේ අවසාන භාගයේ ඉදිරිපත් කරගත්තා. කොහොම නමුත් මේ ධර්ම දේශනාවත් මේ ධර්ම දේශනාවත් අතර කාලයේදී යෝගාවචරයන් එක්ක සම්බන්ධකම් පැවැත්වීමේදී ඇතිවන සිද්ධියන්ව බලනකොට බොහෝ දෙනාට මේ උච්චංග ධර්ම පිළිබඳව මේට වඩා අදහන සුළු ආකාරයේ ඉතාම සමීප දැනුමක් තියෙනවනම් මේට වඩා මේ වස් කාලේ යෝගාවචරින්ට වැඩ ගන්න පුළුවන් ඒ වාගේම Taman මේ මෙතුආකල් මහන්සි වෙලා කොච්චර දුකාලයක් නන්දු වෙලා ලබාගෙන කර කියාගෙන තියෙන මේ හැම යෝගා ධර්මයක් මේ මේ නොදැනුවත්කම නිසා හෝ එහෙම නැත්නම් මේ වාගේ ධාරාතිරන් නොදැනීම නිසා හෝ එතනම කැරකි කැරකි තියෙනවා කිසිම ගොනුවකට කිසිම යොමුවක් නැතුව පවතින ආකාරයක් දැක ගන්න ලබන. ඒ නිසා මම අදහස් කළා අදත් ඒ බොද්ධංග ධර්මයේ නැවත සාකච්ඡාවට ඉදිරිපත් කරලා අපේ අප තුළ මේ ආධ්‍යාත්මික ගමන ඉදිරියට යෑම සඳහා ඒ ධර්ම වල සඳහන් වෙන මූල ධර්ම අත්‍තර අපි අපි ලබලා තියෙන මේ අත්දැකීම ගොනු කරගත්තොත් බොහෝ දෙනාට මේ අවස්ථාවේදී එළියක් කලෙලියක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා බලාපොරොත්තු වෙනවාද මේ කාලය තුල විශේෂයෙන්ම වස් කාලේ මැද ගත කරන පිරිසක් බොහෝ විට දැනට කාලයක් භාවනා කරපු පිරිසක් මේ නිසා සෑම කෙනෙකුටම මූලික දැනුම පවතිනවා. නමුත් මේ ගොනු කරන වෙලාව එනකොට සමබර කරන වෙලාව එනකොට අවශ්‍ය යොහුසුලකම නැති නිසා අවශ්‍ය විලාග අවශ්‍ය ප්‍රමාණයට නොයදෙන නිසා සමහර විටක කඩළු පැන ගන්න අපහසුතාවයකට පත්වෙච්ච බව පේනවා. ඒ නිසා අපි මේ අපේම අත්දැකීම් මේ ධර්ම කරුණුත් එක්ක ගලපලා සලකා බලන්ට මේ ධර්ම දේශනාව උදව් කරන්ටයි උදව් වෙන විදිහට පවත්වන්නයි බලාපොරොත්තු වෙන්නේ. බුද්ධංග ධර්ම ගැන මේ පිළිසෙට දැන් කීපවස්තාවක අහන්න දකින්ට සාකච්ඡා කරන්න ලැබිලා තියෙනවා. භාවනා ජීවිතයක නැත්නම් එක යෝගාවචරයේ හිත හදන වැඩපිළිවෙලක් එක්ක බුද්ධංග ධර්මයේ ප්‍රායෝගිකව සම්බන්ධ වෙන්නේ විපස්සනාව පටන්ගෙන ඒකේ හොඳ හරියක් යාට පස්සේ වෙන විදිහකට කියනවා නම් යෝගාවචරයේ කුත් ඒ ආධිකාම්මික යුගයේ යෝග ධර්ම පටන් ගන්න කාලේ මේ බොජ්ජංග ධර්ම පිළිබඳව ප්‍රායෝගිකව අයිතිවාසිකමක් ලැබෙන්නේ නැහැ. කියනවා නම් තියෙන්නේ අහලා දැනගත්ත දෙයක් සුතමේ ඥානයක් කල්පනා කරලා බලපු දෙයක්. නමුත් භාවනාව කරගෙන යනකොට මේ භාවනා ජීවිතයේ යෝග ජීවිතයේ මුල් මුල් කාලේ මේරුම් තේරුම් කරගන්න තියෙන ධර්ම මේරුම් තේරුම් කරගෙන අර කලින් කියපු ආකාරයට උපනෝපන් ධර්මයේ අනිත්‍ය බව ඒ සඳහා ඊටාම සකස් කරලා පිළිපදින ස්වરૂපය විකෘත සතත අභ්‍යාසයේ කලියුතුයි කියලා තේරුම් ගත්තට පස්සේ ඒකට අවශ්‍ය සත්පාය කර්ම සලසලා දීලා ආදී විදියට নানা ආකාරයෙන් තම යෝග ජීවිතය තනවාඩාගෙන යනකොට හරියටම විපස්සනා ඥාන එක්ක ගලපලා කියනවනම් උද්‍යප්පේ ඥානයට පත් වුණාට පස්සේ තමයි මේ යෝගාවචරයට බොජ්ජංග ධර්මයේ ඉදිරිපත් වෙන්නේ වැදගත් වෙන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා මේ බුද්ධඝ ධර්ම පිළිබඳව සවිස්තරව එනකම් විශේෂයෙන්ම ප්‍රායෝගික අත්දැකීම් වලට සාපේක්ෂව විස්තර කරනකොට මුක දෙනකොට මතක් වෙන්නේ ඉඳ තියෙනවා මේ මේ කියන ස්වභාව මේ මේ කියන ආකාර අත්දැකීම් අපේ භාවනා ජීවිතයේදී යම් යම් අවස්ථා ලැබිලා තියෙනවා. නමුත් ඒ වාගේ ලැබෙන අවස්ථාවල එකින් එකට සුදු දීලා එකින් එකට යාවෙලා ඉදිරියට ගමන් කරන ස්වරූපේ නෑ. එන විදිහට කියනවා මේ ධර්ම එකින් එකට එකලස් වෙන ස්වරූපයක් නෑ. ගොනු වෙන ස්වරූපයක් නෑ. වරින් වර අතනින් මෙතන ලැබෙනවා. ඉතින් ඒ අනුව බලනකොට යෝගාවචරයට මේන උනත් අතරින් පතර උනත් එහෙම ධර්මයක් ලැබෙන්න සෑහෙන ගොනුවක් මුලකෝ තියෙනවා. ඒ ලැබිලානේ ඒ තිබුණ නිසා තමයි මේ අතරින් පතර ධර්ම අහන්න ලැබෙන්නේ. ඒ නිසා මේ වෙලාවේදී කරන්න තියෙන්නේ කනගාටු වෙන එක නෙවෙයි නොලැබිච්ච දේවල් ගැන කල්පනා කරන එක නෙවෙයි ගොනුව සමබර භාවය එකලස ලබා ගැනීම සඳහා දැන් මේ ධර්ම කරුණු ලං කර ගන්නවා ඒ නිසා යෝගාවචරය තේරුම් ගන්න ඕනේ බොජ්ජංග මට්ටම කියන බෝධි අංගයක් වශයෙන් Taman මෙතුආකල් ගත කර ජීවිතයේ බෝධියට තුඩු දීලා බෝධියට යා වෙලා බෝධියට අනුව පවතින ස්වරූපෙට එනකොටයි බොජ්ජංග කියලා කියන්නේ ඒ යෝගාවචයම බෝධි කියන නමෙන් සඳහන් කරනවා ආර්ය භාවයටපත් වෙනවා අන්නේ ආර්ය භාවයට යෝගාවචරයපත් කරන්ට හේතු වෙන මට්ටමට එනකොට තමයි ගොච්ඡංග භාවයටපත් වෙන්නේ. අපි දන්නවා ගහකට, වැලකට, හොර දානකොට, ප්‍රසත්කාර කරනකොට ඒ සෑම පතුල කඳුලක්ම, හොර කඳුලක්ම ඵල වශයෙන් ලැබෙනව නෙවෙයි, මල් වශයෙන් ලැබෙනව නෙවෙයි. ඒ ගහ අතුපත්‍ර වීදලා වැඩෙන්න හොදාගෙන යන ඒවට ආදි වශයෙන් විවිධ විදිහට නාස්ති වෙනවා. නමුත් යම් කිසි ප්‍රමාණයක් බොහෝමත්ම වටිනා මේ තත්යකට පාත්තලා පළ වශයෙන් මල් වශයෙන් කොළ වශයෙන් ගොවියට ලැබෙනකොට අර මුළු දාපු ප්‍රමාණයට වඩා ලැබෙන ඵල ප්‍රමාණය වැඩි නිසා කුසී කර්මාන්තය කියලා එකක් ලෝකේ තියෙනවා. ඒ වාගේ තමයි යෝගාවචරය මුල් කාලේ තමන් විවිධාකාරයෙන් සීලේ සමාධි ප්‍රඥාවෙන් කටයුතු කරගෙන යනකොට හැම එකක්ම බෝධියට උදව් වෙන්නේ නැහැ විශේෂයෙන්ම ආධුනික කාලේ. ඒවා ගොඩක් වෙලාවට විවිධ හෝදපාලුවට ලක් වෙනවා. එහෙම නමුත් ඒකහ වැඩෙන්න යම් කිසි පදනමක් සකස් කරලා දෙනවා. අන්න ඒ වගේ තමයි මේ විපස්සනා යෝගාවචර ජීවිතයේදී ආරම්භයේදී යෝගාවචරය මූල කර්මස්ථානයක් අරගෙන පූර්ණ කාලීනව භාවනා කරගෙන යනකොට අරමුණේ හිත යම් කිසි මට්ටමකට එක වාරයක් දෙකක් ඉන්නීමක් හැකලීමක් ආස්වාසත් ප්‍රස්වාසයක් වාර දෙක තුනක් තප්පර දෙක තුනක් විනාඩි දෙක තුනක් ආදී වශයෙන් අල්ලාගෙන යනකොට යෝගාවචරය දන්නවා එහෙම හිත අල්ලලා තියෙන විනාඩි ගන්න වාර ගන්න අඩුයි හිත අවිශ්ලා තියෙන වාර ගන්න වැඩි නමුත් නැවත අභ්‍යාසයේ සතතාභ්‍යාසයේ කරන්ද කරන්ට අන්නර හිත අරමුණට අල්ලා සිටින වේලාව වැඩි වෙන්න පටන් ගන්නකොට කොච්චර හිත අරමුණට මූණ නොදී ගත කරන කාලය අහක ගියත් අර ලැබෙන හිත අරමුණට මූණ දීලා තියෙන ක්ෂණ ගන්න වැඩි වෙනවා දකින්නවනම් යෝගාවචරය ඒක ඉදිරියට කරගෙන යනවා දක්ෂ යෝගාවචරය මේ විදිහට කරගෙන යනකොට තමයි විපස්සනා යෝගාවචරයට මේ භාවනා කරන අරමුණය මේ තමයි ඒක බලන හිතය කියලා තේරුම් අරගන්න පුළුවන් මේ තේරුම් අරගෙන අභ්‍යාසයටම ගෞරව කරලා විගතව කරගෙන යනවනම් මේ අරමුණත් මේ හිතත් අහේතුක බව නගිනව නෙවෙයි අදාළ ඊටම අදාළ න්‍යාය ධර්මානුකූල හේතු සහිතව පැනනගින්නේ ප්‍රත්‍ය සහිතව පැනනගින්නේ මේ සත්පත්‍ය වශයෙන් දරගන්න. මෙන්න මේ දැනගත්තට පස්සේ යම් කිසි විදිහක සලකා බැලීමක් හැම දෙයක්ම මේ විදිහට නාම රූප වශයෙන් බෙදන්න පුළුවන් ය. එහෙම බෙදන්න බැරි ස්ථිරසාර ආත්මීය කිසිම දෙයක් යෝගාවචරය දකිනා දාකා උපදෝගන් සංස්කාර අනිත්‍ය නෙවෙයි නිට්ටයයි කියලා යන්තම් හෝ දකින දාකා කවදාකවත් ඒ නාම රූප වශයෙන් බෙදා ගන්න ඥානෙ සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය අසීමිතව දවසේ පැය 24 දකින සෑම දෙයක්ම අහන සෑම දෙයක්ම මම මෙන්න මේ ආලෝකයත් මේ ඥාන ආලෝකයත් දැකගනිමී කියලා කටයුතු කරන්න ඕනේ. මෙච්චර කටයුතු කරත් තාම හිත විපස්සනාට වැටලා නැහැ. තාම තියෙන විපස්සනාට අවශ්‍ය කරන පදනම සකස් කරන කොටයි. සකස් කරන අවදී. ඒ බලාගෙන ඉන්නකොට තමයි යම් දවසකට යෝගාවචරයට ඒක විනාඩි කීපයක්, සමාඩ පැය කීපයක්, අරමුණු කීපයක් එක දිගට බලලා ඒ සෑම දෙයකම මේ නාම රූප වශයෙන් බෙදා ගන්න පස්සේ දක්වලා පස්සේ ඒක සලකා බලනකොට තමයි මේවා හේතු සහිතව පය නගිනවා. මේ විදිහට අරමුණක් නාමයක් රූපයක් වශයෙන් බෙදලා හේතුවක් ඵලයක් වශයෙන් බෙදලා විස්තර කරනකොට අරමුණක් කියලා කියන්නේ ඥානීය මාර්ගයෙන් විවිධාකාරයට කඩලා බෙදලා බලන්න පුළුවන් ශක්තිය පිටේ ඇති. මෙන්න මේ කඩලා බින්න බලන්න බලන්න සෑම කොටසකම නිතරම මේ වෙනස් වෙන ස්වරූපේ යෝගාවචරයට ඇඟට දැනෙන්න ගන්නවා. අරමුණු gediya වශයෙන් බැලුවොත් එන තාලෙන් බැලුවොත් භාවනා කරන්න ඉස්සර කාලේ විදිහට බැලුවොත් නම් ඒක ස්ථිරයි හොඳයි සුඛයි සුභයි ස්ත්‍රී පුරුෂයි මගේ ඔබේ ප්‍රණීතයි හීනයි කියන නානා විදිහේ සංඥාවල් එක පදයි නමුත් දකින අරමුණ අර විදිහට මේක නාමය රූපය හේතුය ඵලය ආදී වශයෙන් ධර්මානුකූලව බෙදලා වන්නකොට හේතු උනත් ඵලය උනත් නාමයේ උනත් රූපේ උනත් භාවහා වෙනස් වෙන සුළු සුළුකේ දකින්නකොට යාන්තමට හැඟීමක් වෙනවා අර මුලින් අදහස් කරපු දුනුබන් ධර්ම සංස්කාර බින්දයන සුළුයි කියන එක දන්නම් ඇත්තයි නේද කියලා. අන්නෝ මට්ටමත් තැන්නට සානම යෝගාවචරයාගේ අවශ්‍ය කරන වීර්ය මෙන්න මේ මට්ටමට ආයෙ මම ගොඩක් කැප කිරීම කරලායි ආමිෂ වස්තු කැප කරනවා ශරීරේ සපපාසුකම් කැප කරනවා ෘත්‍යර්ථිකන් ගත කරනවා යටත් වෙනවා ඉරියව් ඉදරන් සංවර කරනවා මේ විදිහේ নানা විදිහේ කැප নানা විදිහේ දාන নানা විදිහේ පරිත්‍යාග රාශිය කරලා මේ ආන්තන් ඒ නාම රූප ඒකපල අනිත්‍ය දුක අනාත්ම පිළිබඳ ඡාය මාත්‍රයක් දැනගන්න මෙන්න මේ විදිහට දැනගත්තට පස්සේ ඒ යෝගාවචරය මේ දේ ඉදිරියට රැකගන්නට අධික වීර්යය ඉස්සරහට යන වෙලාවේදී මේ දැකපු සංසිද්ධිය එක ඉස්සර එක වාරයක් දැක්කනම් ඒ එක වාරයක් දකින කාලය තුළ ලක්ෂ වාරයක් වෙන තරමට වේගවත් වෙන්න පටන් ගන්නවා. මේක බොහෝම වැදගත් සම්දිස්ථාන. සමහර යෝගාවචරයන්ට අර විදියට අරමුණේ නාම රූප වශයෙන් බෙදලා වැඩ එනකොට හේතුඵල වශයෙන් බෙදලා වැඩ එනකොට මේවායි ගන්න දෙයක් නෙවෙයි ඔක්කොම විවිධ යන දේවල්, පෙළෙන දේවල් කියලා වැටෙනකොට උත්පාදිකා ශක්ති මගියත්තු කල්පනා ශක්ති මගියත්තු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක බාහිර ගන්න කැමති නැති යත්තු ශරීරයට ආසායත්තු නිත්‍ය සුඛ සුභය වශයෙන් මේ ලෝකේ දකින්න කැමති යත්තු කරේ. පසුරා ඊවරක් පිටිපස්සට ගන්නවා. ඇත් දෙක අරලා හො බලනවා. මේ මොකද උනේ කියේ. ඒක මොකද ධර්මයේ දැන් ප්‍රකට වීගෙන ඉන්න පටන් අර ගන්නවා. මෙන්න මෙතනදී මෙතුවා කල් කටයුතු කරගෙන යන තුමි වීරිය වීරත්වයක්. වීර භාවෝ විරියෝ කියලා කියන විදිහට වීර භාවයකට පත් වෙලා නෑ මම මේ කඩුල පණින්න ඕනේ මේ පණින්න නම් මේ අධික වේගවත් වේගන එන අරමුණු ධාරාව අරමුණු බලන මෙනෙහි කරන හිත අතරක් නොතර මේ කඩුල පණින්න ඕනේ මේ කඩුල පණින්න පණින්න හදනකොට ඇඟ සහලවන හිත කන පිට හැරෙනවා තමන් කරකවලත් ඇරියා වගේ වෙනවා මුළු ඇඟ කිලිපලනවා මේ වාගේ දේවල් සාමාන්‍ය විදුලි කෙටීම් අකුණු විදුලි කෙටීම් වගේ දේවල් එනකොට ඒ දෙයට අභීත මූණ දීගෙන කටයුතු කරන්න කැමති නම් යෝගාවචරය ආන්න හිත විපස්සනාට දාගන්න. මේ වෙන විදියකට කියනවා නම් මෙන්න මේ තරම් අභීත භාවයක් ඇති චිත්තක්ෂණයක තමයි හිතේ විපස්සනාව අංකපේ. ඇටේ කුකුරලා බීජ මූලයේ එළියට එනවා. ආන්නේ විදිහට ඇති කරගත්ත විපස්සනාව නැනොත් යෝගාවචරය බොහෝ විට මේ අවස්ථාවේදී මෙනෙහි කිරීම නතර කරනවා. තමන්ට වැටෙන්න පටන් අර ගන්නවා අමුතු කැළඹිලි දියසුලි සොලිසුලන් වගේ ස්වරූපයක් ඒ නිසා බොහෝ විට හිතනවා දැන් මුළු ධම්මකට ඇවිල්ලා තියෙන්නේ ඒක නිසා දැන් මෙනෙහි කිරීම නතර කරලා බලානින්න ඕනේ කියලා සමහර වෙලාවට පසුබාහන ගතියකට එනවා. නමුත් එහෙම වුණොත් ඒ විපස්සනාව පිරිච්ච විපස්සනාවක් වඩපත් වෙන බොහොම දුර්වල විපස්සනාවක්. මෙන්න මේ தත්ත්වය යන තෙක්ම එනත් ජීවිත කියන මේ සාමාන්‍ය භාවනාවේ හොඳ ගැම්මක් හොඳ වේගයක් හොඳ ජවයක් කැවිලා තමන්ට තාම මෙනෙහි කිරීමේ සක්‍රියව කරගෙන යන්න පුළුවන්කම தත්ත්වයේ තියෙදි නොකර බලන ඉන්නවනම් ඒ විපස්සනාව අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ විපස්සනාව මේ හොඳට කිරි වැදිච්ච නැති gediyak දුම් ගහලා ඉදෙවෝ වාගේ මිහිරි ඵලයක් ලබන්න බැරි වෙනවා. මේ වේලාවේදී විසා විතාම සියුම් විදියට යෝගාවචරගේ ඉන්දිය ධර්මයන් හැම පැත්තකින්ම සම්පූර්ණ කරනවා. සම්පූර්ණ නොවන තාක්කල් යෝගාවචරයට මින් ඉදිරියට පැන ගන්න මේ කඩොල්ල පැන ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. උගව දෙනෙක් බොහෝම කල් ගන්න තරක් නමුත් සුළු පිළිසක් මේ අවස්ථාවේදී දෙන උපදේශ සලකලා හෝ පෙර පාරමිතා ශක්තිය නිසා හෝ තමන්ගේ අප්‍රත්‍යත් වීර්ය නිසා හෝ ඒවට ප්‍රපණ ගන්න. යහපතට පැනගත්තත් තාම පොළවට පිටලා නැහැ. තාම තියෙන්නේ අර කරකැවෙන ස්වરૂප වේගවත් ගති නමුත් යෝගාවචරයට ඒක තුන්වක් පැන්නා මේ හිත මේ අරමුණ දිහා බලන සංසිද්ධිය කන පිට ඇරිලා සිද්ධ වුණා මුළු ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් ශරීරයෙන් හිතෙන් කියන මේ හයතම ගොදුරු වෙන යම් කිසි විදිය අරමුණක් යම් කිසි විදිය අත්දැකීමක් ලැබුණා කියලා මුදුවේ ත්‍රිච්ච ආත්ම විශ්වාසයක් පහළ වෙනවා. පහළ වෙන මට්ටමෙතම මෙනේ කිරීම සම්පූර්ණයෙන්ම සක්‍රිය වෙන්න ඕනේ. ආනේ සක්‍රිය වුණාට පස්සේ දැන් ඒ එතනින් එහාට විපස්සනා කරන සාරවත් විදියට හොඳ පදනමක් අතෝ ප්‍රතිපිටව ඉදිරියට යන්න පටන් ගන්නවා. මෙන්න මේ සංදිස්ථානය යෝගාවචරයගේ බොහොම වැදගත් සංදිස්ථානයක්. අපි කියනවා සාමාන්‍ය ජීවිතේ නම් වැඩි වියපත් වෙනවා කියන්නේ. නිංගික ජීවිතයටපත් වෙනවා කියලා. ආන් මේ වගේ තමයි භාවනා ජීවිතේ වැඩි වියපත් වීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මෙතනින් එහාට යෝගාවචරයගේ අර ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය ධර්මය වචන වලට ගණන් ගන්නවා. ඒ කියන්නේ ඒ සද්ධාව මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්න ඕනේ ප්‍රමාණයේ කටයුත්ත කෙරේ. සෑහෙන විදිහේ අතන වඩින සද්ධාාවක් නැති කෙනෙකුට නම් මේ මට්ටමට එන්න බෑ. එහෙම නමුත් යෝගාවචරයාගේ ඊතුරු ධර්මයේ වීර්ය, සතිය, සමාධිය ආදී දේවල් තව තියෙනවා දිනුම් පවුම් කරන්න. ඒ නිසා මේ පහක්ව පැවතිච්ච ඉන්ද්‍රිය ධර්මයේ දැන් අතු ඉති විහිදලා අතුපත්‍ර විහිදලා හැදෙන ගහක් විදියට බොජ්ජංග ආකාරයෙන් හැදෙන්න වැඩිට පටන් ගන්නවා. මෙන්න මෙතනට ගියාට පස්සේ යෝගාවචරයට අවශ්‍ය වෙන්නේ අර වැඩි හිතියක වැඩ පිළිවෙල. කාරණා කාරණා දැන අරගෙන වැඩි හිතියෝ කරගෙන යන වැඩ පිළිවෙලක් අවශ්‍ය වෙනවා. මෙන්න මෙතනදී තමයි බොහෝ දෙනාගේ අඩුපාඩුකම් හිතින්නේ සමහර විටක මම හිතනවා මේ කාරණාව මේක වෙන්න කාරණා කීපයක් ඒ මොකද සමහර පරියන්කවලදී නම් යෝගාවචරය බලාපොරොත්තු වෙන විදිහටම ඔය කියන විදිහට හොඳට ඉන්දිය ධර්ම වැඩිලා ඒක විනාඩි 15ක් 20ක් විතර ඇතුළත හොඳට හිත ප්‍රභාස්වර වෙලා භාවනාවේ කර්මනි ස්වරූපයටපත් වෙනවා. එතකොට නම් මේ කියන බණ යෝගාවචරයට උදව් වෙනවා. උනන්දු කරන සුළු වෙනවා. නමුත් බොහෝ පරියන්කවලදී මෙතෙන්ද යආගන්න බැරි වෙනවා. ඊයේ ගියා මේක ඉස්සලා පරියන්කේ ගියා නමුත් මේ පරියන්කේ නම් ඒ කිසිම ගුණයක් නැත්තේ නෑ සම්පූර්ණ හිත විසිරී යනවා කම්මැලි කරනවා කියන තත්ත්වයටපත් වෙන නිසා යෝගාවචරයා හිතනවා මේ නිට්‍ය වූ දුක්ඛ වූ ආත්මීය වූ කවුරුහරි පිටිපස්සෙන් දෙකල මට කරදර කරනවා එහෙනම් මොනවා හරි වෙන බලවේගයක් තියෙනවා කියලා අර තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම පුංචි කරලා බොජ්ජංග ධර්ම පුංචි කරලා බාහිරේ නිට්‍ය දෙයක් දැක ගන්න උත්සාහ කරනවා ඒකාන්ත දුකේ දුකක් කන වෙච්ච ස්වරූපයක් දැකගන්න උත්සාහ කරනවා. කවුරු හරි කරන්නේ දකින්න උත්සාහ කරනවා. නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් අරගෙන මේ වෙලාවය කරන්න බෑ කියලා හිත පිළිහා. මෙන්න මේ විදිහට පිළියන පරියන්ක වැඩි නම් හරියන පරියන්ක අඩු නම් ඒ යෝගාවචරයේ මේ කියන බොජ්ජංග ධර්ම පිළිබඳව එක එල්ලේ දිනු කරගෙන යන්න බැහැ. නමුත් මේ එකක්වත් හරියන්නේ හෝ පිළිහෙන්නේ හෝ නිත්‍ය වෙච්චි ආත්මීය වූ බාහිර කාරණාවක් නිසා නෙවෙයි මේ යෝගාවචරයාගේම කර්ම ශක්තිය යෝගාවචරයාගේම ධර්ම ඥානෙ යෝගාවචරයාගේම ගුණ නැතිකම නිසා නිසා ඒකාන්තයෙන්ම තිබිය යුතු දෙයක් හරි පරියන්කක් වැඩි පරියන්කක් මේ මට්ටමට එනකොට යෝගාවචරයාගේ සතිය තියෙනවා නම් යෝගාවචරයට වැටෙනවා ඒක අරුම දෙයක් නෙවෙයි වර එක පරියන්ක හා කියනවා වර එක හරියන්නේ නැහැ හරි යන වෙලාවෙන් නම් සමනලයට අතුනමනා වාගේ මේ බණත් මතක් වෙනවා ඔක්කොම හොඳ ගුණ මතක් වෙනවා ඉදිරියට යන්න ලොකු ගැම්මක් එනවා ඒ තමයි මේ සතිය හරි ගිය වෙලාව ස්වභාවික ලකුණ සතිය හරි ගිය නැති වෙලාව අපි ස්වභාවික ලකුණ බලන්න තමා වෙන්නේ අපි බලන්න බලාපොරොත්තු වෙන්නේ කවුද කැස්සේ කොහෙන්ද සද්දාවේ කවුද මේ දේ කරේ ආදි වශයෙන් බාහිර කර්ම කරන්න බලාපොරොත්තු වෙනවා තමන්ගේ මේ වික්ෂිප්ත හිතේ වික්ෂිප්ත කයේ අවිසිච්ච හිතේ කයේ ස්වභාවය ස්වභාවික ලක්ෂණ දැක ගන්න ආකාරයෙන් බලා ගන්න බැරි වෙනවා. එහෙමනම් බොද්ධංග ධර්ම වඩා ගන්න බැරි වෙනවා. එනිසා බොද්ධංග ධර්ම වල මුලදී බලාපොරොත්තු වෙන හොඳට හැදිච්ච සතිය. සති සාපෝච්ඡංග. සති සාපෝච්ඡංගයට එනකොට යෝගාවචර ඉන්ද්‍රිය ධර්ම තියෙන වෙලාව නැති වෙලාවෙ වෙන් කරලා දෙකටම සම වටිනාකමක් දෙන්න ධර්මෙට මේ රිච්චමන්ත්‍රණ තියෙනවා. හැමදාම හැම වේලාවෙදිම හැම පරියන්කේදිම සමාන වෙන්නේ නැහැ. එහෙම සමාන වෙනවනම් මේකට භාවනාවක් කියන්න බෑ. මේකට ප්‍රතිපත්තියක් කියන්න බෑ. මේ වැටි වැටි යන ගමනක් නිසා තමයි මේ වැටෙන අවස්ථාවල තමයි ඇත්තටම හොඳ මිහිරි පාඩම තියෙන්නේ. නමුත් බොහෝ යෝගාවචර පසුබානවා නම් මේ කියන ආකාරයට බුද්ධංග විදියට බෝධි අංගයක් විදියට මේ ගත්ත මහන්සිය ඉදිරියට ගෙන යන්න බැරි වෙනවා. තමන්ටම තමන් නිග්‍රහ කරගෙන පාඩු වෙන වීරත්වයේ පාවා දෙන ස්වරූපයටපත් වෙනවා. මෙත් ඇහි වෙනවා කියන්නේ. කතනම පල් වෙන ස්වරූපයටපත් වෙනවා. ඒ නිසා ඉන්දිය ධර්ම යම් ප්‍රමාණයකට ඒ පුද්ගලයා අපල වැඩිලා තිබුණාත් ඒ ඉන්දිය ධර්මයේ බෝධියකට නැත්තම් නිවනට සුදුසුම ස්වරූපයකට ගන්න තමයි. ඒ නිසා හරි ගියා නොහරි ගියා ඒ සෑම දෙයක් තුළම ස්වභාවික ලක්ෂණ දැක ගන්න නම් ලොකු සතියක් මේලා යෝගාවට අවශ්‍ය වෙනවා. මේ සතිය අර ඉන්දිය ධර්ම වල විස්තර කරපු සතියම තමයි. නමුත් දැන් ඒක යෝගාවචරයට නිතරම ළඟ තියෙන හැරමිටියක් වාගේ අත්වලක් වාගේ නිතරම උදව් කරන ස්වරූපයටපත් වෙනවා නම් නැත්නම් සතියේ ඇස්බල්ම නිතරම තියෙනවා නම් යෝගාවචරයට දැක ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වෙලාව මෙන්න මේ වෙලාව ආදි වශයෙන් හොඳ වෙලාව නරක වෙලාව. හොඳ කල්යාණ මිත්‍රු නරක නරක ඇත්තෝ. හොඳ තැන් ආදි වශයෙන් Tamanට ගෝචර අගෝචර දේවල් දැක ගන්න පුළුවන් ස්වරූපයක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට සතිය යම් ප්‍රමාණයකට ඇති කරගෙන ඒ සතිය බොද්ධංග මට්ටමට දියුණු කර ගන්නට නම් මේ සතියේ යම් ආකාරයක වැඩි වියපත් වීමක් සිදුවේ. අන්න ඒ වැඩි වියපත් වීමට කියනවා සම් සම්පජාන්‍ය කියලා. මේ සම්පජාන්‍ය සතිය යම්කිසි මට්ටමකට තියෙනකොට ඇතුළෙන්ම වැඩිලා තමන්ට උපදෙස් දෙන මට්ටමට සතිය ගුරුතනතුරට හිටිනවා. ඒ වාදයේම තමනුත් පොත්තත්තුලින් දැනගෙන හෝ බණ අහලා හෝ සම්බදාකච්ඡා කරලා හෝ සතියට අනුග්‍රහ කළ යුතු දේකුත් තියෙනවා. සම්පජන්‍ය කියන වචනේ මේ දෙකම අරගෙන. මෙන්න මේකදී බුදු පියාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ විශේෂයක් කරලා පෙන්නනවා සතිය පරියන්කේදී පිම්බීම හැකිලිම ආනාපාන වශයෙන් යම් ප්‍රමාණයකට දියුණු වේගෙන ඇවිල්ලා සතියේ හැඩතල ලකුණු නිලතල ලකුණු දැනගත්තට පස්සේ ඒක බොද්ධංග මට්ටමට දියුණු වෙන්න නම් සම්පජඤ්ඤ තියෙන්න ඕනේ යුතුරු ඉරියාපත තුනේදීම සතිමත් වෙන්න අභික්කන්තේ පටික්කන්තී ආලෝකිතේ විලෝකිතේ ආදි වශයෙන් ඉදිරියට යනකොට ආපහු එනකොට ඈත බලනකොට කෙලින් බලනකොට අත දිගාරිනකොට අත නවනකොට ආදි වශයෙන් සෑම අවස්ථාවකදීම අර පරියන්කේදී සැපසේ සුකුමාර විදිහට වැඩෙන සතිය සාමාන්‍ය වැඩ පිළිවෙලටත් යෙදෙනවා අන්නේ මේ යෙදෙනවා නම් යෝගාවචරයට වැටෙනවා. ඒ පරියන්කේදී තමයි අත්‍යකපු දේ යම් ප්‍රමාණයකට තමගේ සතිය තියෙනවා නම් සක්මනේ අත්දකින්න පුළුවන්. පින්නපාත යනකොට අත්දකින්නත් පුළුවන්. නාන්න දොළට යනකොට අත්දකින්නත් පුළුවන්. රැසිකිලිය කැසිකිලිය වාඩිලා ඉන්නකොට අත්දකින්නත් පුළුවන්. දොර අරිනකොට වහනකොට අත්දකින්නත් පුළුවන්. මේ විදිහට සතිය සංකජණයෙන් පෝෂණය ලැබෙනවා නම් උදව් දෙනවා නම් ආන්න ඒ සතියට තමයි මේ බොද්ධංග වශයෙන් මේ ඉන්ද්‍රිය ධර්ම හසුරුවාගෙන අතේ තියෙන මූලික ප්‍රාග්ධනය මොකද ව්‍යාපාරයක් ලාභ ව්‍යාපාරයක් නිසා යොදවලා ඒ මුදලෙන් ප්‍රතිලාභ ලබන්නාසේ තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම බොද්ධංග පැත්තට හරවා ගන්න පුළුවන්. ඒ නිසා සතිය මේ වෙලාවේදී කොහොම මේ විචමාවේට සම්පජාන්‍යයෙන් පෝෂණය ලැබිලා එනතන් ඉදිරියට වැඩ විචේ පෝෂණය විචයෙන් පෝෂණය ලබල වැඩේ කරනවා. ඒ නිසා යෝගාවචරයාගේ ඉන්දිය ධර්ම දිනු කරපු යෝගාවචරයාගේ උනත් සීලයේ දිනුවක් හැසිරීමේ දිනුවක් ඉන්ද්‍රිය සංවරයේ දිනුවකින් පෝෂණය කරන්න බැරි නම් ඒ සතිය අසරණ වෙනවා. ඉන්ද්‍රිය ධර්ම වලින් එහාට බොජ්ජංග මට්ටමට ය아가න්න බැරුව ඈත මෑත බලන්න සිද්ධ වෙනවා. එනිසා යෝගාවචරය මේ වෙලාවේදී හොරේ අනුන්ට නොතේරෙන විදිහට Tamanටත් ඇඟට නොතේරෙන විදිහට ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ ඉඳුරන් අතර සංවර භාවයක් ඇති වෙන විදිහට සීලේ උතුම් මට්ටමට පත් වෙන විදිහට සද්ධාව අලුත් වෙන විදිහට Tamanගේ ජීවන රටාව පුරු කර ගන්නවා. එහෙම ගොනු කර ගන්නවා නම් තමයි මේ කියන බොජ්ජංග ධර්ම මට්ටමට හිත දියුණු පවමු කර ගන්න පුළුවන් වෙන්නේ. නමුත් බොහෝ දෙනා මේ යාන්තම් හැදීගෙන එන සතිය නැත්තම් පෝෂණය කළ යුතු මේ සබ්බොංජංග ඉරියාපත පිළිබඳව ඇත්තා වූ සීලය සීතල භාවය අභියෝගයට ලක් කරනවා මට බැරිද මේ වගේ සතියක් මේ කෙලස් වල කීදි කරන්න ගහ බැන ගන්න ගමන් කරන්නට එහෙම නැත්නම් වෙනදා විදිහටම කතා කරමින් කරන්නට බුලත් පිට කන ගමන් මට බැරිද කරන්නට ආදි වශයෙන් අනිවාර්ය යාන්ත්‍රණ දියුණු වෙන සතියේට කළ යුතු සිසිල් පැන් වක් කරන ගතිය වෙනකොට උණු පැන් වක් කරන්න වාගේ ඇදීගෙන එන ගහකට උණු වතුරක් කරන්න වාගේ සමහර මේ වෙලාවට ධර්මයත් එක්ක හැප්පෙන්න උත්සාහ කරනවා. යෝගාවචරයකට විතරයි මෙවැනි ධර්මයක අනුග්‍රහ කරන්න පුළුවන් මේ මුළු තුන් ලෝකෙම. එහෙම යෝගාවචරය ඒ සතිය පාගා දැමනවා, කුණුවතරක් කරනවා, මලවලා දානවා. බලනවා කොහොමද කියලා. ඒකල පස්සේ කංගා වෙනවා, පස්චාත්තාප වෙනවා, අහඹෝමයි මම මේ අනිවාර්යයෙන්ම යාන්තම් හැදීගෙන රකිය සතිය රැකිය යුතු තියෙද්දී මුදේට සතිමත් පුද්ගලයෙක්වත් නොකරන විදිහේ එහෙම නැත්නම් සතිපට්ඨාන කාලා අහතුවත් නැති ඡන්ද කරන පුද්ගලයන් කරන විදිහේ වැඩ කරලා අර සතිය අසරණ කරලා උඩටපත් වෙනවා අනුග්‍රහය නැතුව යනවා ඒ නිසා මේ අවස්ථාවේදී යෝගාවචර භාවනාව විතරක් නෙමෙයි මේ ධර්ම කර්ම ජීවිතේ ලං කර ගන්නවා. ලං කරගෙන සම්පජාඤ්ඤේ කත ඇති කර ගන්නවා නම් පුළුවන් තරමේ භාවනාවට හරස් විරස් වෙන ක්‍රියා නතර කරලා කටළු කතා නතර කරලා පුළුවන් තරම් මේ ඇති කරගත්තා වූ සතිය ක්ෂණයෙන් ක්ෂණයෙන් දිගට පවත්වනවා නම් තමයි මේ බෝධිසංග ධර්ම කියන්නේ. මෙන්න විදිහට කියනවනම් ඉන්දිය ධර්මයේ බෝධියට තුරු දෙයි. බෝධියට අංගයක් වෙන්නේ තමන් සෝවාන් ආදී මාර්ගඵල ලබන පුද්ගලෙක් වඩපත් වෙන්නේ ඒ බාහිරේ තමන්ගේ හිත කුපිත කරන්න තියෙන අරමුණ නෙවෙයි තමන් යෝනිසෝ මනසිකාරයෙන් මේ තීන්දුව නොගන්නා කමනිකා. මේවත් පාරමිතා ධායි. මේවත් කර්ම වේග. මේවත් ඥානයට අදාළ දේවල්. ඒ වගේම සීලයට අදාළ දේවල්. එනිසා යෝගාවචරයට වගේ කීමක් තියෙනවා තමන් තුළ ඇත්තා වූ මේ ඉන්දිය ධර්ම බෝධි අංගයක් පාටපත් වෙන ආකාරයට මේ සතියට අනුසාරක. ඉන්දිය සංවරයෙන් අනුග්‍රහ දක්වන්න ඕන. සීලේ නිතර සාකච්ඡා කිරීමෙන් නිතර සීලේ සලකා බැලීමෙන් අනුග්‍රහ දක්වන්න ඕන. මේ විදිහට කටයුතු කරනවා නම් යෝගාවචරය හැම පරියන්කයක් පාසාම හරියන අවස්ථාව වැඩි වෙන්න ඉතියි. මේ විදිහට කටයුතු කරනවා නම් ඒ කියන්නේ පරියන්කෙන් පරියන්කයට බොහෝ විට හරියන අවස්ථාව තියෙනවනේ හැම අරමුණක් වහා ඇති වී වහා නැති වේ. උදේබ්බේ මත්තමට හිත වැටෙන්න පටන් අර ගන්නකොට යෝගාවචරයට පුළුවන් වෙනවා මේ කවදාකවත් නොදැක්ක මේ ඇති නැති ජාලය අලුත් හිතකින් බලන්න. මෙච්චර කාල බැලුවේ ප්‍රඥප්තිය ඇහි. මේකේ හොඳක් දකින්න උත්සාහ කරා නරකක් දකින්න උත්සාහ කරා ඒක සන්තෝෂ කරගන්න උත්සාහ කරනවා කනගාටුවෙන් උත්සාහ කරා මට පුළුවන් අරයට බෑ කියන වගේ මාන ඇතිවෙන්න උත්සාහ කරා නමුත් ඇතිවීම නැතිවීම ස්වරූපේ නිතරම ප්‍රකට වෙන්න පටන් අර ගන්නවනේ මේ යෝගාවචරයට ධර්ම විචේ සම්පෝඥංගයේ කියන ඥාණයට ඉඳ සැලසෙයි මේ ඥානයේ ඉඳසලසෙන්ට නම් අර පරණ තිබුණු සංඥා මිතිය පොඩ්ඩකට බිමින් අරන් තියාගන්න. අපි කියන මේකට අහන මිතිය කියලා. අහන මිතිය බිම තියාගන්න. මේ නිතරම පේන, නිතරම දැක ගන්න පුළුවන් වහා ඇති වී නැති වී යන පාටක්, ගඳක්, රසක්, ස්ත්‍රී පුරුෂ භාවයක්, ප්‍රිය අප්‍රිය භාවයක් නැති බුදු ධම්මතාවය. තමයි සත්‍යය ඒ මෙහෙට ඇත්තව මේ මේ විමසුම් නුවණට මේ කියන බලකටපත් විපස්සනා විශේෂ පසන මෙතෙක් දැකපු මෙතෙක් අහපු මෙතෙක් ගරු කරපු ධර්මයි කොහොමද වැරදි පදනම වෙන්න පුළුවන් දුක්ඛ සත්‍යයට දෙදෙන ධර්ම නෙවෙයි අපි නිතරම දකින්නේ සමුදය සත්‍ය දැනගන්න ධර්ම නෙවෙයි අපි නිතරම දකින්නේ නිරෝධ සත්‍යයට මාර්ග සත්‍යයට හේතු වෙන දේවල් නෙවෙයි අපි දකින්නේ යන්න විදියට මේ ලෝකෙ තියෙනවනම් අන්න ඒ විදිහේ පෙන්ලා දෙන ගතියක් මේ ලෝකයේ තියෙන දේවල් වලින් දුක්ඛ සත්‍ය පෙන්ලා දෙන ගතියක් සමුදය සත්‍ය පෙන්ලා දෙන ගතියක් අපිට දැක ගන්න පුළුවන් තැන් තැන් වලින් වරින් වර රහතන් වහන්සේලා පහළ වෙයි. භාවනා නොකර ලෝක ලෝකයේ තියෙන දුක තුලින් නම් කවදාකවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. යෝගාවචරයට විතරයි මේ විදිහේ මේ සංසිද්ධිය ඇති වෙන නැති වෙන එකක් කියන එකක් දැකන ගමන් භාවනා නොකරන වෙලාවෙදී ක්‍රියාවක් පුරුෂයේ හොඳේ නරකයේ කියන ප්‍රඥාක්තියක් දැක ගන්න පුළුවන්. එනිසා ධාර්මික පරියන්ක දිනකොට ධර්ම ස්වરૂපේ සබහා ලකුණු භාව ලකුණු දැක ගන්න. පරියන්කෙන් ගැලවිලා කතා කතා කර කර ඉන්න වෙලාවේ අනුන්ගේ අත කුස බලන වෙලාවේ එන්ක සති සම්පජන්යෙන් තොරව ගත කරන වෙලාවේ කිසි පුරුෂව දකින්න. ක්‍රියා ක්‍රිය දකින්න. මනාවමනාව දකින්න. ඊන ප්‍රණීත දකින්න. මේ දෙකේදී යෝගාවචරය අත උසල ඡන්ද දෙන්නේ නැතිනම් මේ ඇතිවීම නැතිවීම සහිත වරින් වර හෝ ලැබෙන මේ ස්වභාව ලක්ෂණ වලට දැක ගන්නට නිතරම ඒ තමන්ගේ කලින් පැවතිච්ච සංයාමික බිම නොතබ මේ තිබුණු සම්බන්ධතා මේ තිබුණු දේවල්ම කල්පනා කරගෙන ඉන්නවා නම් බුදුන්ගේ ධර්ම වැඩෙන්න විදියක් නැහැ ඒ සතියේ දිනුව අසරණ වෙනවා එනිසා යෝගාවචරය මේ උදේ අපේ ඥාන මට්ටමට ගිහිල්ලා වුණා. වෙන විදිහට කියනවා නම් මේ සතිපත් විපස්සනා හොඳට පොළවේ ඇවිදගෙන යන්න පුළුවන් තරම් මේ කරුණ වයසට පත්වලා හිටියත් තාම තියෙනවා ඉස්සරහ ගුණකල යුතු දේවල්. ඒ නිසා ධම්ම විචේ සපෝඥංගය කියලා කියන්නේ මේ දේ අලුත් පැහැකින් බලන්න පුළුවන්. මේ විදිහට අලුත් ඇහෙන් බැලුවොත් නම් උප්පන්න උප්පන්නාන සංඛාරාණ කයමේවාන පස්සති කියලා මෙතෙක් අදාහරණය ලැබුදේ ඇත්තනේ නම් කියලා විදිහට පටන් ගන්නවා. ඒක නැත්තම් මේ විදිහට කියනවා සැකහැරෙන. කවුරු පිළිවඳ සැකහැරෙන්නේ අනේ බුදුහාමුදුරු කිව්වේ ඇත්තයි. ධර්මී සඳහන් වෙන දේ ඇත්තයි. සංඥා කරන දේ ඇත්තයි. මගේ සීලාදී ගුණ ධර්ම ඇත්තයි කියලා තමන් කරගෙන යෝගාවචරය විසින් මේ කියන විදිහේ විමසුන් නොවන යොදලා බලන්න දන්නේ නැතිනම් ධර්ම විචය ඔච්චංගයට ඉඳ තියන්නේ නැතිනම් ඒ ඒ උද්‍යාපේ වශයෙන් පේන දේ මේරුමකටපත් වෙන්නේ නැහැ. පෙර විදිහට කියනවා මේක මාර්ගය මේක අමාර්ගය කියන දෙක වෙන් කළා දක්ව ගන්න බැහැ. මේ නිසා මෙතනදී යෝගාවචරයේ යොමුවක් තියෙනවා. මේ දකින්න සංසිද්ධ වලින් යම් කිසි ගුණයක් ඇති කර ගන්න පුළුවන්. ඒ ගුණය පවතින්නේ කල්යාණ මිත්‍යා තුළ පමණයි. ඒ ගුණ පවතින්නේ සාධාරණිය තුළ පමණයි. ඒ ගුණ පවතින්නේ මුලින්ම ඇති කරපු උත්තරයන් ආදී තමයි බුදුහාමුදුර කියලා කියන්නේ. ඒ නිසා ඒ වෙලාවේ යෝගාවචරය මේ බාධක ධර්ම මේ කැඩෙන දේවල් හිත ප්‍රියාක්‍රිය වශයෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් ප්‍රණීත හීන වශයෙන් දුර ළඟ වශයෙන් මේ බෙදෙන ස්වરૂප වලට මේ හැමදාම ඡන්ද දෙන්නතුව මේ දකින්න ඉදී අපේ ඥානය වශයෙන් දකින්න හැම ආරමුණකම පේන්න තියෙන ස්වභාවික ලක්ෂණ පොදු ලක්ෂණ විශේෂයෙන් හිත යොදවන ගතිය තියෙනවනම් ධම්ම විචේ වශයෙන් යෙදෙනවනම් ආන ලොකු අලුත් දොරක් කරෙන්න පටන් ගන්නවා යෝගාවචරය අලුතෙන් මේ ගැඹුරු හේතුඵල ධර්ම අර්ථ සමුප්පාද ස්වરૂපයේ පිළිබඳව අත්‍යක ගන්න උත්සාහ කරනවා යම් විදියට යෝගාවචරයේ මේ නිත්‍ය සංඥාව බහුලයි ආත්ම සංඥාව බහුලයි මේ ජීවිතය සුකුමාර විදිහට ගත කරන්න තියෙන ආසාව එහෙම නැත්නම් Taman තුල ක්‍රියාත්මකද වන්දනික ධර්ම දාන්නේ නැතිනම් යෝගාවචරය මේ වෙලාවේදී බය වෙනවා පැකිලෙනවා පසුබා. හැමදාම පරියන්කේ මෙතෙන්ද ගිහිල්ලා වේගයෙන් යන්ත්‍රයක් වාගේ මේ සංසිද්ධිය දකින්න පටන් අරගන්නකොට භාවනා කර්මාන්තයේදී එක්ක මෙනෙහි කිරීම හොනතර කරනවා එහෙම නැත්නම් ඊගාවට වැඩි කල නොගොස් එහෙම නැත්නම් ඒත් එක්කම වගේ පහළ වෙන්න පුළුවන් කිසිම නීරස රසයක් නැති ස්වරූපේ නීරස භාව ඒකාකාරී භාවය නිසා පරියන්කෙන් නැගිටලා යන්නේ. විශේෂයෙන්ම මේ වෙලාවේදී සතියෙන් මොකක්මන්ද සතියේ පිටේ තමන්ගේ මූල කර්මස්ථානෙම ඒ නිසා මේ විදිහේ වේගවත් එහෙම නැත්නම් පිම්බීමක් හැකිලීමක් වශයෙන් ආනාපානයක් වශයෙන් නැත්නම් තුලීමක් පිටීමක් වශයෙන් වෙන් කර ගන්න බැරි ප්‍රධානයක් විදිහට මේ සංසිද්ධිය දැකගෙන ඉන්නකොට දකිමින් ඉන්නකොට යෝගාචර විශේෂ සූක්ෂම විදියට ධම්ම විචේ යොදවල නැවතත් මූල කර්මස්ථානය අල්ලගන්න උත්සාහ කෙරුවොත් ගොන් වෙනවා භාවනාව. ඒ නැතිනම් භාවනාව හිස් දුණුවක් වන්නේ මෙන්න මේ විදියට ඒ වේලාවේ සතියේ අඩුපාඩුකම් සිදුවෙන්න අවස්ථාව වැඩි ඒ බවක් නොදැන හිත අයාලේ වැඩි වේලාවක් ගියොත් අන්න ඊගාට මතුවෙනා වූ අර එපා වෙන ගතිය යෝගාවචර පරියන්යෙන් අල්ල වීශිකරන තරමට නැගිටවන තරමට පත් වෙති. ඒ නිසා මේ වෙලාවේ යෝගාවචර සීතු මාරු කරන්න ඉගෙන ගන්නවා. අර වගේ තදේ බල සංසිද්ධියකට පත් වෙනවා කියන එක ධර්මානුරූපයි. මේකෙන් තමයි මේ යෝගාවචර ප්‍රඥාප්තියෙන් කඩලා සුභාව ධර්මයේ දිහාවට ධර්මය ධර්ම ස්වභාව ස්වරූපේ දැක නියම කරන්නේ අන්න ඒ වෙලාවේ අත්තල මාරු කරගන්න එහාට යාගත්තොත් එක කඩුල්ලක් පැන්න වෙනවා. නමුත් තාම විකට කළ යුත්තක් තියෙනවා. ඒ මොකද මේ මූල කර්මස්ථානයේම තන දීලා ධම්ම විචේ යොදවලා මේ මූල කර්මස්ථානයේ විග්‍රහයට පවතින තාක්කල් හිත කලකල වීමක්, සැලීමක්, එපා වීමක් කිසිම දෙයක් එන්නේ නැතුව තමයි භාවනාව ගොඩ එළියට ගන්නට අවස්ථාවක් තියෙනවා යම් විදිහට මේලා හිත කලකල වෙන්න ගත්තොත් එපා වීම ආදී දේවල් තමන්ට හිතා කරන්නේ. ඒ නිසා ධම්ම විචේත හොඳට පැහැදිලි තැන සම තත්ත්වයක් මේලා දෙයක දන්නවනේ පරියන්ක එකකදී දෙකකදී යෝගාවචරයට පුළුවන් වෙනවා ඒ අසීලකර තත්ත්වෙ පිටට. ඒ නිසා මේක එක තැනක එක ස්ථානයක සංදිස්ථානයක ඉන්න යෝගාවචරයට ප්‍රධානම කර්මස්ථානය. පැහැදිලිවම දැනගත යුතු කාරණාව. මේක යහපැත්තට පනිනවා මෙහා පැත්තේ ඉන්නවා කියන මේ කරුණු දෙක අතර බොහෝම සුළු වෙනසයි කියන්නේ. මේ වෙනසට හේතුව තමයි අර මූල කර්මස්ථානයේ අත නැහැ. ඒ උද්වේග කර අරුතකාරී අවස්ථාවේදී හෝ අල්ලා ගන්න කියන අදහසින් දිගට පවත්වනවා නම් මේ යෝගාවට පුළුවන් වෙනවා මේ අසීව අවස්ථාව මොකද මේ ලෝකේ පාදින ප්‍රඥප්තිය බිඳගෙන මේ සම්පතිය දැකගත්තත් හිතේ කලකල භාවයක් එන්නේ නැතුව එහා පැත්තට යආගන්න. එහෙමනම් මේ දේවල් නිත්‍යයි සුඛයි සුභයි කියන සංඥා විපල්ලාසවල තියෙන මායාව යෝගාසන කල්ලාසු දරනවා. ඒ වගේම භාවනා කරන යනකොට මේ සංසිද්ධිය අධික වේගකර භාවකටපත් වෙනවා, උද්දීක වෙනවා, සහල වෙනවා. ඒ වෙලාවේදී පුළුවන් තරම් ආත්ම විශ්වාසයේ සැකයකට ඉඳ නොතබා පරිය අරමුණේම පරියන්කයේම විකට ගත කරන්න ඕනේ කියලා ලොකු යෝගාවචරයේ ගුණයක් අවශ්‍ය වෙනවා. මෙන්න මෙතනදී තමයි යන්න අර කියන වීරය, වීරිය, වීරත්වයක් බාටපත් වෙන්නේ. වීර්ය නැති කෙනා නම් දහස්වර මෙතනදී මැරෙනවා. හැමදාම ඒ පරිසරයේ සූදානම් වෙගෙන එනකොට මොනම හරි කාරණාවක් නිසා හිත ගැසෙනවා. ගැසිලා නැගිටලා. ඉතින් ආයෙ පරියන්කට යන්න ස්පාසාවක් ලැබෙන්නේ නැහැ. ලැබුණ මේ මට්ටමට එනකොට හැමදාම ආපහු හැරලා. ඒ නිසා යෝගාවචරයට ඒ අර ඉන්දිය සංවරයෙන් තමගේ සීලේ උත්කෘෂ්ඨ භාවයෙන් පරියන්කේට කලින් ඇත්තා වූ ශ්‍රද්ධාවෙන් කියන මේ දේවල් වලින් හොඳේ පදනමක් තිබුණේ නැත්නම් මේ වෙලාවේදී යෝගාවචරයට අදම අදමක් නැති නිසා දුකටපත් වෙනවා. ඒ නිසා බොජ්ජංගයක් හැදෙන්නේ නැහැ, බෝධියක් වඩපත් වෙන්නේ නැහැ, තමයි ආදී භාවයටපත් වෙන්න බැරි වෙනවා. ඒ නිසා වීරත්වයේ මෙතනදී වීරිය මේ වෙලාවේදී වැඩි වියපත් වෙනවා. ඒ වීරියද කියනවා පග්ගහිත වීරිය. ගත්ත දේ අතනාඩක නීචා. ආරත් විරිය, පග්ගහිත විරිය, පරිපූර්ණ විරිය කියලා මේ වීරියේ කියනවා වයස මට්ටම් තුනක්. ආරත් විරියදී තියෙන්නේ ඉන්දිය ධර්ම ඇති කරගන්න අවශ්‍ය නිසා ඊගේ අරලයන්ට මේ දෙමාපියන්ගෙන් ධානයේ වස්තුවේ නෑදෑයන්ගේ වෙන්වෙන්ට මේ වගේ ස්ථානට ආවිල මේ පුංචි සමපාසුකම් ටික පුත්ති විඳගෙන තමන්ගේ ජීවිතය හැදගසා ගන්නට ලොකු ශක්තිය අවශ්‍ය වෙනවා. ඒ දේ කරගත්තත් ඊට පස්සේ හරියට කර්මස්ථානයේ ලැබිලා භාවනා යාදුන්නා ඒ අවස්ථාවේදී අල්ලාගත් දේ අත නෑර එක චිත්තක්ෂණයක් තව ඉදිරියට ගෙන යන්න නම් කාර්යගත බර තමයි මේ පිනිබිනි දාන්න බර හැලු කරලා තියෙන තැන පිනිබිනි අතරමඟ අත නෑර මේක කොහොම හරි තැනටම ගෙන අතාරින්නම් කියලා ගත් එක දිගට උස්සගෙන යන්න පුළුවන් ශක්තිය කියන වීර්ය අවශ්‍යයි ඒ නිසා වීර්යයත් මේ වෙලාවේ ලොකු මේරිච්ච ස්වරූපයකට පත් වෙන බව යෝගාවචර දැනගන්න පුළුවන්. මේක පරිණංකයේදී වෙන්නේ මෙහෙමයි විස්තර කරගන්න. යෝගාවචරය භාවනා කරගෙන ඉන්නකොට මේ භාවනා වේගය නැත්නම් භාවනා අරමුණට ඉතාමත්ම සමීප වෙන බව නිමග්න වෙන බව සෑම දෙයක්ම ගියවිලා ගිහිල්ලා තමන් හුදු භාවනාව විතරක් අසරණ වෙන බව ඇතිවෙන්න පටන් ගන්නවා. මේ ඇතිවෙන්න පටන් ගන්න කන් යෝගාවචරයට ඛණ්ඩ තරක් ඉඳ නොතබා විකටෝම මෙනෙහි කිරීම මාර්ගයේ පැහැදිලි ඍජු ගමනක් කරගන්න ඕනේ. මේ විදිහට අරුණත් එක්ක හොඳට හාමු වුණාට පස්සේ නැත්නම් භාවනාවේ අසරණ වුණාට පස්සේ ඒක විදිහට කියනවා. අසරණයි කියන්නේ භාවනාවේම භාවනාවම විතරයි වෙන මොකුත් නැහැ. ආනේ තත්ත්වයටපත් වුණාට පස්සේ ඊට පස්සේ යාන්තම් කලෙලි වෙන්න පටන් ගන්නවා. යාන්තමට පේන්න පටන් අර ගන්නවා. මොන කරපස්ස මේ පේන්න පටන් අර ගන්නකොට ඒ මූල කර්මස්ථානයේ විෂදව දැකගන්නේ පැහැදිලි කරගන්නේ ඒ යෝගාවචරයේ ධර්ම විචේ සම්පෝඥංගේ නිසා. නමුත් ඒ අරමුණ පෙනෙද්දිම නැත්නම් අරමුණේ සංකාව, අරමුණේ සංඥාව, අරමුණේ ආදී, අරමුණේ ලක්ෂණ යාන්තම් හිත තියාගෙන ඉන්නකොට විවිධ ශබ්ද, විවිධ රූප, විවිධ ස්පර්ශ, විවිධ කයි පහසුකම් අපහසුකම් කාශියක් ගොනුවක් මැදයි මේ මූල කර්මස්ථානේ වැටෙන්න පටන් ගන්නවා. අන්නේක වැටෙන්න පටන් අර ගන්නකොට Taman තේනවා Tamanගේම ඡන්දේ නිසා, Tamanගේම තේරීම නිසා, Tamanගේම ප්‍රමුඛතාවයේ දීම නිසා මේ මූල කර්මස්ථානේ අල්ලාගෙන ඉන්නවා මිස ආත්පසින් බාහිර අරමුණු වලින් ඒක සංකීර්ණ වෙලා තියෙනවා. මේ වෙලාවේදී යෝගාවචරය බණහල නැති කෙනෙක් නම් පෙර කරලා අධ්‍යක්ෂක නැති කෙනෙක් නම් මගේ සතිය කැඩිලා මගේ සමාධිය කැඩිලා අරමුණ දැන් ඔක්කොම වියවුල් වෙලා අරමුණ වෙන් කරලා තියාගන්න ප්‍රකටව පේන තියා අරමුණ අනික් ඒවා අතර දැක ගන්නත් දැන් ඔක්කොම කලවම් වෙලා කියලා විවිධාකාර සැක පහල කරගන්න. පටන් ගත්තා වූ වීඩියෝ අතහැරලා. මෙන්න මේ වෙලාවේදී අතනාරින වීර්යය කියලා කියන්නේ පග්ගහිත භාවය කියලා කියන්නේ අර තමයි පේනයේ මූල කර්මස්ථානේ යාන්තම් වෙන්නත් පේන. වරින් වර නොපෙනී පෙනී පෙනී වෙන්නත් පේන. නමුත් එහිම අල්ලාගත්තු දේ දිගටම අල්ලාගෙන ඉන්න පුළුවන් ගැතියක් තියෙනවනේ අන්න යෝගාවචරයට පේන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර බාහිර තිබෙන දේවල් වැදගත් දේවල් නෙවෙයි බරපතල දේවල් නෙවෙයි ඒවා කෙලින්ම අපිව හම්බෙන්න ආපකටෝ නෙවෙයි ඒ නිසා මූල කර්මස්ථානයේ විශේෂ හිතේදීමට ඒක බාධාවක් නැහැ කියලා ඒ තරම් ගත්තාර ඉවරදී මූල කර්මස්ථාන ප්‍රමුඛතාවයේ දෙන වැඩ පිළිවෙල දිගට ගෙන යා ගන්න පුළුවන් අන්න ඒකවත් නම් වැටෙනවා මේ වාගේ සංකීර්ණ තත්ත්වයකටපත් වෙච්චාම ලක්ෂකින් කීයේ දෙනාද මේ පැත්තේ හරියට තේරුණා. බොහෝ දෙනා මීට කලින් දීපු උපදේශ බොහෝ දෙනා මේ මෙතින් මීට කලින් තරම් ගත්ත උපක්‍රම ඔක්කොම කල්පනා කරලා බැලුවත් කවදාකවත් මෙතනදී මෙන්න මේකයි කලියුත්තේ කියලා හිතන්න වැටෙන්නේ. ඒක ඒකාන්තයෙන්ම ගුරුවරයාගෙන්ම අහගෙන මේ දීපවතාව වැඩි වැඩි ගොනු කරගන්න උත්සාහ කරනවා. මේ ගොනු කරගන්න උත්සාහ කරන වෙලාවේදී මතු කරගත්තට පස්සේ ඒක අත නෑර දිගටේ පවත්වන ලාදී චිත්තක්ෂණයක තියෙන වටිනාකම මෙතකයි කියන්නේ. ඒ වෙලාවේදී මොන්නම වාදකය ආවත් මොන්නම දුෂ්කර භාවය ආවත් යෝගාවචරය ගඟේ ගහගෙන යන මනුස්සය පිටු ගහයට එල්ලෙන්න කිව්වා වගේ මේ තියෙන ප්‍රත්‍යන්ති ලෝක අරුබුදයෙන් ගිහිල්ලා මේ සම්පතිය අන්තං අල්ලගන්න වෙලාවේදී පිටුරු ගහ කෙල්ලෙනා වගේ. ඒ මූල කර්මස්ථානියේම විෂදෝ දැනගත්තොත් කල් වේලාතුව ලොකු ආසාවක් තියෙනවා. ඒ වෙලාවේදී එන්න තියෙන සෑම එපා කිරීමක්, බය කිරීමක්, අසරණ කිරීමක් සෑම දෙයකින්ම ලෝකේ මිශ්‍ර වෙලා තියෙනවා. සමහරට ඒක බොහොම ප්‍රකටව පේන්න පටන් අරගන්නවා. මෙන්න මේ தත්ත්වයන් විවත්වය අර අම්මා තාත්තා ළඟට ඇවිල්ලා උදව් කරන්නේ. බුදුහාමුදුර ළඟට ඇවිල්ලා උදව් කරන්නේත් නැහැ. මේ වෙලාවේ යෝගාවචරයට නත්ති මේ සරණං අඤ්ඤං කියලා බුද්ධෝ මේ සරණං වරං ධම්මෝ මේ සරණං වරං සංඝෝ මේ සරණං වරං මගේම සීලේ සරණං වරං කියලා තමන්ගේම ගුණ විතරයි කියන්නේ. ඒ වෙනකොට තමන්ට එක පහළ වෙනවනම් මම අහවලට අහවල් දී කෙරුවා. අහවල් වචනේ වරද්දාගත්තා. ආදි වශයෙන් තමන්ගේ ගුණකඳ පිළිබඳ හේතු වෙන තරම් ශක්තියක් ඇති වෙන්නේ නැතිනම් හිතා ගන්න පුළුවන් ගම් අතරට අහුවෙච්ච දෙයක් කොහොමද වෙන්නේ කියලා. මේ වෙලාවේදී හරියට මේ වගේ දුර්වල තින්නත්තා දුර්වල කාය වචී ద్వාරවල අඩුපාඩු නැත්තම් උස්සල පොළවේ ගහන ගතියක් තියෙන මායයි. ඒ පුද්ගල කොච්චර දුරට යනවාද කියනනම් ධර්මයේ මේ තරම්ම විශ්වතර දෙයක් හිත අවුල් කරන දෙයක් කිසිම ගුණයක් නැති දෙයක් අවවරණක් නැති දෙයක් අසරණ කරන දෙයක් ආදී වශයෙන් කියන්නේ කියලා. ඒ මොකද ඇත්ත වශයෙන් මෙතන ලොකු පරීක්ෂාවක් තමයි. ඒ පරීක්ෂා අවස්ථාව තමයි බුදු පියාණන් වහන්සේ දබෝ වැඩ මුලදී නිරවුල් කරගත්තේ. උන්වහන්සේට වැටුණා උන්වහන්සේ තේරුම් ගත්තා මේ කොහොම වැරදි එකයි හරි. ඒ දේ සඳහා මගේ ජීවිතේ මම පූජා කරන මුළු ලෝකෙ කිසිම කෙනෙක් නැහැ මේ මෛත්‍රිය කියන්න මේ වෙලාව. අනිත් කොහොම කියන්නේ මේ ජීවිතේ රකින්න නම් මේ ඕන හැම දෙයක්ම දැනගෙන තියෙන්න ඕන. හැම දෙයක් ගැනම තීන්දුව කරන්න. ඒ නිසා මූල කර්මස්ථානයේ පැත්තක තියෙච්ච ආවයි එපා වෙනවනම් නැගිටලා යන්න ඉතින්. ආදි වශයෙන් ඡන්දෙ දිදී දිදී දිදී තමයි ආරාතන්ති කල්පලක්ෂයක් කොටවන්නේ. නමුත් එදා ගෝමෙන මුලදී තීන්දුව කරගත්තා හිතාගත්තා එවනේ මොන ಜಾති බාධක මායාව මම මගේ සතිය නම් මූල කර්මස්ථාන කරන්නේ. මම මේ අල්ලාගත්ත දේ අතාරින්න. ආන්නේ ඉදිරිපත් කරගත්ත චිත්තක්ෂණය දෙකයි එතන අවශ්‍ය කරන්නේ. ඒක එනකොටම තමන් අර මෙතෙක් කල සැලීම සඳහා සැකවීම සඳහා දුක්ඛසු වීම සඳහා පශ්චාත්තාප වීම සඳහා ගත වෙච්ච සම්පූර්ණ ශක්තිය සාල වීරත්වයක් පාටපත් වෙනවා. ගාමිණී පිළිවෙත ලොකු කෞරවයක් පාර වෙනවා. ධර්මයේ විශේෂ සංඝයා විශේෂ තමයි මේ සීලයක පිළිපදාණී මේ ගත්ත තීන්දුව. කොච්චර වටිනවද කියලා විශාල ඒ යෝජනා ඉස්තිරත්වයක් පහළ වෙනවා. අනේ යෝජනා ඉස්තිරත්වයේ පහළ වෙන්න ඒ තීරණාත්මක අවස්ථාවේදී අල්ලාගත් වීර්යය මෙන්න මේක තමයි ඉන්දිය ධර්ම වශයෙන් තියෙන වීර්යය බොද්ධංග ධර්ම වශයෙන් තියෙන වියත් වෙනස. ඒක වීරත්වයක් පාටපත් වෙනවා. මෙන්න මේ වීර්යය කෙලස් තවන වීර්යයක්. මොනවා විදිහේ වාදක ධර්ම ඉදිරියට ඉදපත් උනත් හරියට පවුරු ගාලා පවුරු ගාලා කුකුලා තමයි ඕනේ කරන්නේ දේ අවුලාගෙන කන්න වගේ මුළු එකම අවසල පවුරු ගාලා තියෙන වෙලාවේදී හරියටම හොටෙන් ඇනලා මූල කර්මස්තනේ අවුලනවා මුං ඇට තෙක්කුයි වැලි තෙක්කුයි කලංකල විසිකිරුවත් පළවිදානක් ඉන්න තැනට ඒ පළවේ මුළු රෑනම ගහන එක ගැහිල්ලක්වත් තම දාක වැලියට එක තමයි හරියටම මුං ඇටටම ආනියෝගි තමයි දක්ෂ යෝගාවචරය Taman එක්ක වැඩ කරන අනිකුත් යෝගාවචරය වගේ දක්ෂ යෝගාවචරය වගේ මොන්න තරම් ධානියක් වැලි කලංකල දැම්ම ඒ හරියටම දන්නවා මේක ධානියට මේක වැලියට. සක්කාලා අහුලා ගන්න පුළුවන් ශක්තියක් ඇති මේ ධර්ම විචයට වීර්ය යාදුනට පස්සේ විකේර පවත්න ආනාව කවදාකවත් ධර්මයේ මේ අනිකුත් ස්පිරිතුවල් වගේ කුලම් වශයෙන් නැත්නම් කියන හදලා මංජුසාවක් හදලා අපිට ගෙනත් දෙන්නේ. ධර්මයේ ඉදිරිපත් වෙන වෙලාවෙදී මේ මාර බලවේග සෑම දෙයක් එක කලවම් කරලා දෙන්නේ වීරයාට ගිහිල්ලා හරියටම අවුල්ලා ගන්න පුළුවන් ධර්ම. අනිත් සෑම කෙනාම වීරයි කියලා හිතනවා බොරු දෙයක් අවුලයි. මායයට අහුවේ. මායයට පාක්ෂික වෙලා. එහෙම දේවල් භාවනාව හරියට ගන්නත් වෙන්නේ. ඉතිතියි. ඒ නිසා මේ බොජ්ජංග ධර්මයේ ආර්ය භූමියේදී පවා ක්‍රියාත්මක වෙන්නේ. ඒ තුලින් තමයි දැනට යම් කිසි විදියකට ඒකලාශයක් ගුණයක් ඇති කරන විපස්සනා ඥාන පහල කරගෙන තියෙන ඇත්ත පවා මේ බෝධිංග ධර්ම දිග ටික දියුණු කිරීමෙන් තමයි තමයි තියෙන අනුපාදු සම්පූර්ණ කරගන්නේ. විශේෂයෙන්ම මූලික පළවෙනි අවස්ථාවේදී මාර්ග ඥානය ලැබෙන අවස්ථාවට බුද්ධංග වල ඇති කරන වෙනස විශාලයි. ඒකදී මේ වීරත්‍ය අර විදිහට වීර භාගයටපත් වෙනවා. එවැනි වීර චිත්තක්ෂණ දෙක තුනක් පැනපු ගමන් ඇඟ කිලි පොලාගෙන ගියපු දේ ඇඟ ප්‍රමෝද කරගන්න. පිනවමින් ප්‍රීතියක් වඩපත් වෙන කරනවා. තමන්ගේ බින්දපු අධ්‍යක්ෂකපු ඒ උද්වේගතර අවස්ථාව එයා පැත්තට හැරිලා නිකන් මලක් පිපෙන්න වාගේ හිත අරමුණේම පිටලා තියේදී දහසකුත් එකක් බාධක මොනවද තිබුණත් හරියට අරමුණට හිත ඉල්ලපර වෙනකොට පුදුමාකාර විදිහට ප්‍රීතියක් පහළ වෙන්න පටන් ගන්නවා. ඒක කවදාකවත් දෙමව්පිය දීපු දෙයක්වත් ආමිෂයෙන් ලැබිච්ච දෙයක්වත් වෙන කෙනෙක් දීපු දෙයක් නෙවෙයි. අර මෙතුආකල් Taman Tamanගේ කාය ජීවිත නිර්පේක්ෂව නැත්නම් කය යන්නේ ආවා තියන්නේ තියේවා. ජීවිතේ යන්නේ ආවා තියන්නේ තියේවා කියලා මේ හරියට අරමුණටම පූර්ණ ඡන්දේ දීලා අරමුණේම හිටියු නිසා ඒ දුෂ්කරතාවයන් සියල්ලම මිහිරියාවක් බවට පත් වෙන්න පටන් ගන්නවා. මුළු ඇඟම සහලව. නමුත් අර වාගේ පතනම් විරහිත දෙයක් නෙවෙයි. කොහොම මිහිරි අවස්ථාවට ප්‍රීතිය පාර වෙන පටන් ගන්නවා. ඒ ප්‍රීතිය පස්සන ප්‍රීතියක් විදිහට පොතේ සඳහන් කරනවා යෝගාවචරයට කවදාකවත් ඒ පහම එකවර ලැබෙන්න හම් වෙන්නේ නැහැ. නමුත් එක එකක් එක එකක් වශයෙන් ටිකෙන් ටික ලැබිලා අවසානයේ පරණ ප්‍රීතිය බාටපත් වෙච්චාම ශරීරයේ ඇතුළත පිටද සෑම දෙයක්ම එකම ප්‍රීතියක් බාටපත් වෙන තරම්. මේකත් වර්ධක ඉතිරි මේ අවස්ථාවේ උනත් යෝගාවචරය මූල කර්මස්ථානේ පාවා දෙන්න කරනවා. ඒක හරියට එක පැත්තකට බෙන්නවා නම් මායя උත්සාහ කරනවා හරදර කරලා පතලවලා අවුල් කරලා කෙලස් කරලා සංකීලේශ පාඩපත් කරලා සංකීර්ණ කරලා යෝගාවචරය අවුල් කරන්නේ. යෝගාවචරය බුදුහාමුදුරේලා මෙනෙහි කරගත්තොත් ධර්මයේ මෙනෙහි කරගත්තොත් සංඥා මෙනෙහි කරගත්තොත් තමන්ගේ සීල මෙනෙහි කරගත්තොත් කොහොම හරි ඔලුව උස ගන්නවා. වතුරෙන් උඩට නහය උස ගන්නවා. පණ රැක ගන්න උස්ම පාරක් අද ගන්න. ඒත් එක්කම ඉන සතුටෙදී යෝගාවචරයේ ප්‍රීතිය සතුට ප්‍රමෝදයේ මෙනෙහි නොකළොත් ඒකත් අහිමි පිළිසිතින් ඒ නිසා යෝගාවචරයට දැන් ඉතාම උද්‍යෝගීව අර මොනත් එක දිගට ඉස්සරහට යන්න පුළුවන් ගැටියටපත් වෙනවා. මෙනේ එකලත් එකයි නොකලත් එකයි සමහරලාට ඇස් දෙක අරගෙන ඉන්නත් හිතෙනවා. ඇරෙනවා නැත්නම් ඇස් පිල්ලන් ගැහෙනවා. ඒ මොනවා වුණත් හැකියකනේ. ඒ මොනවා වුණත් සමාධිය කරේ. මේ විදිහට කරගෙන යන ධ්‍යාන යෝගාසනමේ ප්‍රීතිය ප්‍රමාණ ඉක්මවල එනතන අධික විදියට බුද්ධි විඳින්න ගියොත් පස්සේ සතිය කැඩීමේ මාර්ගයෙන් බාධා වෙනවා. කියනවා මේ නිසා මින් ඉදිරියට යෝගාචරය අස්සද්ධිය දිහාවට සංහිඳියාවක් දිහාවට කටයුතු කරනවා නම් කෙරෙනවා නම් ආනර ප්‍රීතිය මන්මුලා කරන්න පුළුවන් පශ්චාත්තාපය විචිප්ත භාවය ආදී දේවල් ක්‍රමයෙන් අයින් වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ ප්‍රීතිය තුල තාම විචිත්ත භාවයේ තියෙන දෙයක් තියෙනවා. මංගුලා භාවයේ තියෙන දෙයක් තියෙනවා. පශ්චාත්තාප තියෙන දෙයක් තියෙනවා. මේ පස්සට එනකොට මේ මංගුලා භාව පශ්චාත්තාප ගැති නැත් කියලා උතු ප්‍රමෝදයේ පමණක්. උතු සුඛය පමණක් වැටෙන්න පටන් ගන්නවා. මේක සීතල නිවිච්ච භාවය. මෙන්න මේ භාවය තුල තමයි මේ සීතල භාවය තුල නිවිච්ච භාවය තුල තමයි ප්‍රඥාවට ඉඳ සැරසෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය ඊටත් වැඩි කියනවනම් සමාධියට ඉඩ සැලසෙනවා. ඒ නිසා යෝගාවචරය ආර විදියට බල උද්‍යප්පේ ඥානෙ මට්ටමට වගේ හොඳට අරමුණේ සවිස්තර දැකගෙන ඇති වෙන නැතිවීම වේගයෙන් දැකගෙන ඊට පස්සේ යාන්තම් තත්පත් වීගෙන එනකොට මූල කර්මස්ථානයේම දිග ඉදිරියට යනකොට ඒ ප්‍රීතිය, තරුණ ප්‍රීතිය ඇවිල්ලා රඟපාල යාගේ ජවනිකා අමාරුණාට පස්සේ ක්‍රමයෙන් සංසිඳෙන්න පටන් ගන්නවා. මේ සංසිඳන අවස්ථාවල් වලදී යෝගාවචරය නොදැන ප්‍රීතිය හෝ බුද්ධ විඳින්න පටන් ගත්තොත් නැත්නම් ඒ ප්‍රීතිය තුළ මිශ්‍ර වෙලා පවතිනා වූ විචිප්ත භාවය හෝ එහෙම නැත්නම් පශ්චාත්තාප වගේ දේවල් හෝ හිත කල කිලුට කර ගන්න පටන් අරගත්තොත් කිලුට කරන දේ අයින් කරන්න උත්සාහන කළොත් පස්සක් තියෙන තමා වෙන්නේ කියලා. නමුත් මේ බුද්ධහම ධර්ම වල ඒ පිළිගතවා තියෙන විදිහට ඉබේම නේ බාධක ධර්ම ඇතුනේ නැත්නම් අවුල් කරගත්තේ නැත්නම් ක්‍රමයෙන් ඒක සම්පූර්ණ කරගන්න. ඒ තන්පත් වෙන්න පටන් අර ගන්නකොට තමයි මිතු ආකල් මේ ජීවිතේ දකින්න ආහන ආදී සෑම අරමුණකින්ම කෙලසිලා කෙලසිච්ච භාවයෙන් පටන් අරගෙන කෙලසිච්ච භාවයේ ගත කරන කෙලසිච්ච භාවයෙන්ම සමාර වෙන මේ ලෝකේ ඉස්සෙල්ලාම Tamanට අර කෙලස් වලින් ඔළුව උසලා දැක ගන්න පුළුවන් වෙනවා විඳ ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙහෙම සපතක් මෙන්න මෙහෙම ප්‍රසාදයක් මේ ජීවිතේ තියෙනවා කියලා දැක ගන්න පුළුවන් වෙනවා ආන්නේ ඒ තුල තමයි Tamanට මේ සම්‍යක් සමාධියක හොඳ හයියක් පහළ මෙතෙට එනකමුත් මේ දාක් එනකම සමාධියක් තියෙනවා. නමුත් මේ සමාධිය දැන් කිරුපල දිච්ච සමාධියක් වාගේ පස්සද්දී තුති ශක්තිමත් භාවයකටපත් වෙනවා. මට්ටම් දෙක තුනකේ දියුණු භාවයකටපත් වෙනවා. මෙන්න මේ සමාධිය ඒකාන්තයෙන්ම ඉංග්‍රීසියට අත්තව උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන විදිහට මේ නිවනට යොමු කරන ගතියක් තියෙනවා. නමුත් යෝගාවචරයාගේ ජීවිතයේ යෝගාවචරයාගේ කල යුතු පැත්ත වගකීම් පැත්තෙන් තියෙන්නේ අන්නර විදියේ මුලින් විරිය ධර්ම විචේ විරිය පීති ආදී මේ බොද්ධංග ධර්ම වලදී කටයුතු මේ සම්බර කරගන්නයි ඒ මොකද මොකද නේකොට යෝගාවචරයෙන් බලපාන මෙන්න මේ වීර්යය මධිකම මේ ප්‍රීතිය නැතිකම මේ මේ ධර්ම විචේ මධිකම නිසා නමුත් පොත්පත් කියලා නොකරින් නැත්තන්ට එයත් උත්සාහින ධම්ම විචයක් කියනවා කියලා සමාහලාට භාවනා දින්කිටක් කරලා ගොඩාක් කල්පනා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ ධම්ම විචය කියන්නේ කවදාවත් කල්පනාව නෙවෙයි. හරියට ඇත්ත ඇති ඇති දැකලා නරක දේ අයින් කිරීමයි මෙතන තියෙන්නේ. ඒ නිසා ධම්ම විචේ උනත් අධික කල්පනාකාරයෙන් වැඩි වෙන්නේ කියලා. වීඩියෝ උනත් ඒ අතන එකම පරියන්කේ. අද ඔක්කොම වැඩි කර ගන්න ඕනේ කියලා හිතලා ඉතිරි චිත්ත වෙන්න අපි කියනවා. ප්‍රීතියක් ඕනෑමට වැඩි වැඩි ඉති. මේ නිසා මේ පස්සද්ධිය සමාධිය උපේක්ෂාව කියන ඊගාට සඳහන් වෙන දේ මේ කියන තුනේ අඩුවැඩි ද්‍රාවයන් සමබර කරමින් මේ ඍචි භාවයට ගමන් කරන ආකාරය. නමුත් අපිට අද දවසේ ඇතුළත ලැබී තියෙන කාර්ය අනුව බලනකොට අපිට මේ එක පළුවක් තමයි සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙමු අපි අපි විසින් ගස් කරගන්නා මේ අත්දැකීම් මේ බොජ්ජංග ධර්ම වලට yaadෙන විදියට මෙතෙක් කල් රැස් කරගත්ත මේ මූලධානයේ ප්‍රාග්ධනය ඒක යාදෙන විදිහට පුළුවන් තරම් කටයුතු කිරීමෙන් මේ අපේ ප්‍රයත්නය සාමූහිකවත් අනිතනිවත් බෝධිහංගයක්ම වේවා කියන අදහසින් කටයුතු කරගන්න. ඒ නිසා කියනම දෙන ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ දේවල් මෙතෙක් එනකන් තාම මේ බෝධියට යොමු වෙලා තියෙනත් පුළුවන් යොමු නොවි තියෙනත් පුළුවන්. ඒ යොමු වීම හෝ නොවීමට බලපාන ප්‍රධානම දේ තමයි එකම දේ තමයි යෝනිසමනිකා. ඒ නිසා අපේ මේ ධර්ම සාකච්ඡා අපේ මේ ධර්ම දේශනා මේ එකතු කරගෙන යන වැඩපිළිවෙල සෑම දෙයකින්ම ඒ යෝනිසමනසකාරට yaadෙන් තුළ තුරු දෙන්න. ඉන් පිටතට යන දේවල් අනන්තව සිද්ධ වෙන්නට තියෙනවා. ඒක වැඩි කරගන්න ගියොත්, ඒක දියුණු කරගන්න ගියොත් Tamange විතරක් නෙවෙයි අනුන්ගේ යෝනිසමනසකාරට බලපාන. එහෙම වෙනකොට අවුලයි. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕනේ දුෂ්කර දෙයක්, දුර්ලභ දෙයක් ඒ වෙලාවේදී හරියට රට බේරගෙන බේරගෙන අනුන්ගේ තමන්ගේ භාවනාදී ආදී විදිහට කටයුතු කරන්න යෝනිසමනි කාර්ය කවදාකවත් කුංචි කරන්න නරකයි පාගා ගන්න නරකයි ඒ නිසා මේ කරන ධර්ම සාකච්ඡා ධර්ම දේශන ධර්ම ශ්‍රවණය ඒ වගේම තම තමන් වශයෙන් කරගන්න භාවනා ශක්තිය නිසා අනුන්ට තමන්ට හේතු වෙන්නා වූ මේ යෝනිසමනි කාර්යයටම මේ ධර්ම හේතු වේවා කියන මෛත්‍රී සාගත ප්‍රාර්ථනාවෙන් අද තනීමි ධර්ම දේශනාව කරනවා ඉදිරියට බලාපොරොත්තු වෙනවා මේ ඉතුරු සත්‍යංග ධර්ම සාකච්ඡා කරලා ඒ විදිහට නව ආකාර ආකාරයෙන් ඉන්දිය ධර්ම සම්පූර්ණ කිරීමෙන් වෙන විදිහට කියනවා සත්‍ය බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කිරීමෙන් කවුරුත් බලාපොරොත්තු වෙන්නා වූ මේ වස් කාලයක උනන්දුයෙන් කරන්නා වූ මේ අවසාන කාලය දක්වාම විස්තර කරන බලාපොරොත්තු වෙනවා ඒ තාකල් මේ ධර්ම කොටස් අතර දීලා තම තමන්ගේ භාවනා කරලා ඉස්සරහට යනවා. ඉත්තාවතාච අම්මේයි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේයි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේයි ตังเทตังปุญญตังเทตังสามีทัสสะนุโมดันตุสัพเพลังปัตติทิยาตาตาทัตถาจะตุมัตตาดีวา